හොඳයි අද කාල වේලාව ගොඩක් ඉක්මනා බුද්ධික මහත්මයා තව ප්‍රශ්න තියෙනද බුද්ධික මහත්මයා අවසරයි හාමුදුරනේ YouTube එකේ ප්‍රශ්න හතරක් යොමු වෙලා තියෙනවා මේ වෙලාවේ අහන්නද එහෙම නැත්නම් උපහාසයට එන සතියේ ඉදිරිපත් කරන්නද ඒ ටික තමක් නෑ අහන්නකෝ අපි කෙටියෙන් කතා හොඳයි චිත්ත චෛතසිකයන්ගේ නිරුද්ධ වීමත් මේ සමගම දැකීම උපේක්ෂා ගුණයක්ද චිත්තචෛතසිකයන්ගේ නිරුද්ධ වීම දකින්නට පුළුවන් නම් ඒ මට්ටමට සති සම්පජාඤ්ඤය දියුණු කරගත්තොත් ඒක උපේක්ෂාව ඇති කරගන්න උදව්වක් වෙනවා. චිත්තචෛතසික ධර්මයන්ගේ නිරුද්ධ වීම දැකීම උපේක්ෂාව නෙමෙයි. ඒක දැකීම උදයව්‍ය ඥාන. එහෙම නැත්නම් වය ඥාන. ඒ චිත්තචෛතසික ධර්මයන් ඇති වෙන ඇති වෙන ධර්මයන් නිරුද්ධ වෙනවා දැකීම ඒ වය දැකීම. ඒකේ හට ගැනීමක් දකිනවනම් උදේ වය දෙකම දකිනවා. එහෙම නැත්නම් දැන් අර විදර්ශනා ඥාන ගැන කතා කරනකොට ඒ භංග ඥානය. ඒවා ඇති වෙන නැති වෙන එක බිඳී යන ආකාරයේ දකින්න. ඒක උදව්වක් වෙනවා අර උපේක්ෂාව ගොඩනගා ගන්නට. එහෙම නැත්නම් සංස්කාර සංස්කාර ධර්මයන්ගේ බිඳී දැකීම උපේක්ෂාවයි කියලා හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ.